ඊළඟට අවසරයි ස්වාමීන් වහන්සේ මම එකට පොඩි අතුරු ප්‍රශ්නයක් අතුරුත් කරන්න. දැන් අපි උතුරු සලුවක් පළඳිනවනේ පන්සලේ සිල් ගන්නකොට. එතකොට දැන් අපි ওই වගේ ඔෆිස් එකක හෝ එවැනි කටයුත්තක යෙදෙනකොට මමත් ප්‍රායෝගිකව එහෙම අවස්ථාවක උතුරු සලුව ගලවලා හිටියා. මේ ඒකෙන් ගැටලුවක් නෑ නේද ඔය අපේ තියෙන සිල්පද වලට ගැටලුවක් නෑ නේද ඒක අනිත් අයට අපි සිල් අරන් ඉන්නවා කියලා අඟවන්න දෙයක් තියෙන දෙයක් විතරයිද හම්දුරනේ ඒක අනිත් අයටත් අඟවන්න තමන්ටත් සිහි වෙන්න දැන් අපි හිතමු අපි පැවිද්දෝ කියන එක අපට සිහි වෙන්න මේ චීවරය උදව් වෙනවා. එතකොට දැන් උපසම්පදා භික්ෂුවකට සිවුර ඇඟේ නැහැ කියලා උපසම්පදාව නැති වෙන්නේ මහානකම නැති වෙන්නේ හැබැයි එහෙම කරන්න එපා කියන්නේ එතකොට අර මහානකම් පිළිබඳ තියෙන සංඥාව නැති වෙනවා. අනිත් අයට හඳුනා ගන්නත් විදිහක් නැහැ. එතකොට අනිත් අයත් වරද්ද ගන්නවා ගිහියෙක් හැටියට Tamanටත් ගිහි සංඥාවයි එන්නේ. ඉතින් එහෙම නොවෙන්න මේ ඇඳුම කියන එක ගොඩක් උදව් වෙනවා. ඒ නිසා උතුරු සළුව පැළඳීම සීලයට අදාළ කාරණයක් ඒ කියන්නේ ශික්ෂා පදවලට අදාළ කාරණයක් නෙමෙයි. හැබැයි ඒක සීලය පවත්වා ගන්න උපකාරක වෙන උපකරණයක්. දැන් මම පෙර දිනක කිව්වා අපේ ওই තරුණ දරුවේ දවසක් මගෙන් අහනවා හම්තුට උතුරු සළුව ඕනේ නෑ නේද සිල් සමාදන් වෙන්න මං ගෙදර ඉඳලා ගෙදර වැඩ කරන ගමන් පොයේ දවසේ මං හිතුවා සිල් සමාදන් මං කිව්වා ඉතින් කමක් නෑ ඒක තේරුම් අරගෙන කරන්න කොහොම හරි සිල් ගන්න එක හොඳනේ ඒකට උතුරු සළුවද පාට ඇඳුමද කියන එක අදාළ නෑ හැබැයි කල්පනාවෙන් ඉතින් එයා සිල් සමාදන් වුණා. ඊට පස්සේ මට 12 මාට විතර කතා කරලා කියනවා. "හාමුදුරනේ හරි වැඩේ නෙවුනේ මට මේ සිල්ගත්තු බව අමතක වුණානේ. මට මේ දවල් දානේ ගන්න බැරි වුණානේ 12ට කලින් ඉර හැරෙන්න කලින්." ඉතින් මං ගෝ ඔන්න ඔය නිසා තමයි සිල් ගන්නකොට සුදු රෙදියන් දින්න ඕන, උතුරු සලු පෙරවන්න ඕන කියලා කියන්නේ. Tamanටම සිහි නැති වෙනවා. ඉතින් අන්න ඒ වගේ අනිත් අයත් පව පුරව ගන්න හේතු වෙන්න පුළුවන්. Tamanටත් ඒක මතක නැති වෙන්න පුළුවන්. ඉතින් Tamanට මතක තියා ගන්න පුළුවන් නම් අනිත් අයට සිල් ගත්තයි කියලා අඟවන්න නැතුව කටයුතු කරන්න පුළුවන් නම් ඒ බඳු අවස්ථාවලදී උතුරු සලුව ගැනවත් ඇඳුම ගැනවත් හිතන්න දෙයක් නෑ. අපිට සීලය රකින්න පුළුවන්. හැබැයි ඒක සමාජගත කරන්න එච්චර යෝග්‍ය නැහැ සමාජගත කරනවා නම් මේ වගේ කාරණේ තේරුම් ගන්න පුළුවන් වෙන හැටියට පැහැදිලි කරලා ඕන එක කියාද. එහෙම නැති වුණොත් ඒකෙන් වැරදි අදහසක් එළියට යනවා.